ආලවක සුත්තං ඒවං මේ සුතං ඒකං සමයං භගවා ආලවියං විහෙරති ආලවකස්ස යක්කස්ස භවනේ අතකෝ ආලවකෝ යක්ඛෝ යේන භගවතේන උපසංකමි උපසංකමිත්වා භගවන්තං ඒතදවෝච නික්කම සමනාති සාදාවුසෝති භගවා නික්කමී පවිස සමනාති සාදාවුසෝති භගවා පවිසි ဒုတိယံ පිකෝ ආලවකෝ යක්ඛෝ භගවන්තං ඒතදවෝච නික්කම සමනාති සාදාවුසෝති භගවා නික්කමී පවිස සමනාති සාදවුසෝති භගවා පවිසී තතියම්පිකෝ ආලවකෝ යක්ඛෝ භගවන්තං ඒතදවෝච නික්කම සමනාති සාදවුසෝති භගවා නික්ඛමී පවිස සමනාති සාධවසෝති භගවා පවිසි චතුද්ධම්පි කෝලවකෝ යක්ඛෝ භගවන්තං ඒතදවච නික්කම සමනාති නක්වාං ආවසෝ නික්කමිසාමි යන්තේ කරණීයන්තං කරෝහිති පඤ්ඤන්තං සමන පුච්ඡාමි තස්සමේන ව්‍යාකරයසී චිත්තං වාතේ කිපිසාමි හදයන් වාතේ පාලෙසාමි පාදේසු වාගහෙත්වා පාරගංගායන් කිපිසාමිති නක්වාහන්තං ආවුසෝ පස්සාමි සදේවකේ ලෝකේ සමාරකේ සම්බ්‍රාහ්මකේ සසමනම් බ්‍රාහ්මනියා පජාය සදේව මනුසායේ යෝමි චිත්තං වා කිපෙය්‍ය හදයං වා පාලෙය්‍ය පාදේසු වාගහෙත්වා පාරගංගායන් කිපෙය්‍ය අපිචෙත්වං ආවුසෝ පුච්චය දාකංකසීති අතකෝ ආලවකෝ යක්කෝ භගවන්තං ගාතාය අඤ්ජභාසී කිංසුදමිත්තං පුරිසං සසෙන්තං කිංසු සුචින්නෝ සුකමාවහති කිංසු හවේ සාදුතරං රසනං කතං ජීවින් ජීවිතමාහුසෙත්තන්ති සද්ධීද මිත්තං පුරිසංස සෙන්තං ධම්මෝ සුචින්නෝ සුඛමාවහති සච්ඡං හවේ සාදුතරං රසනං පඤ්ඤා ජීවින් ජීවිතමා උසෙත්තන්ති කතං සුතරති යෝගං කතං සුතරති අන්නවං කතං සුදුක්ඛං අච්ඡේති කතං සුපරිසුඤ්ඤති සද්දායතරති යෝගං අප්පමාදේන අන්නවං විරියේන දුක්ඛං අච්ඡේති පඤ්ඤාය පරිසුඤ්ජති කතං සුලභති පඤ්ඤං කතං සුවින්දතේ දනං කතං සුකින්තිං පම්පති කතං මිත්තානි ගන්තති අස්මාලෝකා පරංලෝකං කතං පෙච්චන සෝචති සද්ධානු අරහතං ධම්මං නිම්බාන පත්තියා සුසුසාලබති පඤ්ඤං අපමන්තෝ මිචංකනෝ පතිරූපකාරී දුරවාං උත්තාතවින්දතේ දනං සච්චේන කිත්තිං පම්පෝති දදං මිත්තානි ගන්තති යස්සේතේ චතුර ධම්මා සන්දස්ස ඝරමේසිනෝ සච්ඡං දමෝදිති චාගෝ සමේපෙච්චන සෝචති අස්මා ලෝකා පරං ලෝකං සවේපෙච්චන සෝචති ඉංග අඤ්ඤේපි පුඤ්ඡන්සු පුතු සමනම් බ්‍රාහ්මනේ යදි සච්චා දමචාගා කන්ත්‍යභියෝන විඤ්ඤති කතං සුදානි පුඤ්චයං පුතු සමනම් බ්‍රාහ්මනේ සෝහං අඤ්ඤේ පජානාමි යෝ චන්තෝ සම්පරායිකෝ අත්තාය වතමේ බුද්ධෝ වාසයාල විමාගමි සෝහං අඤ්ඤ පජානාමි යත් දින්නම් මහප්පලං සෝහං විචරිස්සාමි ගාමා ගාමං පුරා පුරං නමස්සමානු සම්බුද්ධං ධම්මස්සචසු ධම්මතන්ති එවං උත්තේයාලවකෝ යක්කෝ භගවන්තං ඒතදවෝචේ අභිකන්තං භෝගෝතම අභිකන්තං භෝගෝතම සේයතාපි භෝගතම නිකුජිතං වාං උක්කුඤ්ජේය පටිච්චන්නං වා විවරෙය්‍ය මූලසවා මංගං ආචික්ඛේය අන්ධකාරේ වා කේල පඤ්ඤතන්දාරේය චක්ඛුමන්තෝ රූපානි දක්ඛින්ති තී ඒවමේතං බෝතගෝතමේන අනේක පරියායේන ධම්මෝපකාශිතෝ ඒසං භවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මං ච භික්ඛු සංඝං ච උපාසකං මං භෝගෝතම ධාරේතු අඤ්ඤතං ගේ පානුපේතං සරණං ගතන්ති